අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු තරංගයන් ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ඇති වාරයට ආරම්භය ලබා දෙන විදියට අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 1 14ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අති ගෞරවනීය පූජනීය වන්දනීය නායක ස්වාමින් වහන්සේ මේ වැඩසටහන තුල දෙවන කමඨහන් වார்த்தාවයි. පර්යංකේදී ඊතා ප්‍රකටව සතර මහා ධාතුන්ගේ අවබෝධය ලදිමි. විටින් විට එක් ධාතුව බැගින් ප්‍රකට වන බවත් ඒ විට අනෙක් ධාතුන් තිබෙන බව දැනෙන නමුත් එම අප්‍රකට ධාතු අභිභවමින් ප්‍රකට ධාතුවේ ක්‍රියාවලිය අත්විඳෙමි. මේ ආකාරයට භාවනාවෙන් පිටදීද මෙම ධාතු ක්‍රියාවලිය හඳුනා ගැනීමට හා අවබෝධ කර ගැනීමට හැකියාවක් මෙවර ලැබී ඇත. සක්මන් භාවනාවේදීද ইহත ආකාරයෙන්ම සතර මහා ධාතුන්ගේ වෙනස් වීමේ ලකුණු හොඳින් වටහා ගත හැකි විය. පෞද්ගලික ජීවිතයේදී සමාජයෙන් බැහැරව කාලය ගත කිරීමට වාසනාවක් ලැබී ඇත. මෙම විශාල ජන සමූහය සමග කල්ගත කරමින් කෙලෙස් ඇති විට සමවන්න කෙලෙස් ඇතිවන නැතිවන ආකාරය හඳුනා ගනිමින් කාලය ගත කිරීමට ලැබීමද වාග්යක් කොට සලකමි. ඊ타මත් සුවපත් මනසක් හා කයක් පරිහරණය කරමි. ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඔබ වහන්සේගෙන් ලද අපමණ උපකාර සඳහා පින් අනුමෝදන් කරන අතර නොනැවතී ඉදිරියට යාමට අදිෂ්ඨාන කරගතිමි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඔය ඉදින් ප්‍රකාශයක් විතරයි මේ විදිහට මේකේ සඳහන් වෙලක් තියෙනවා. භවනා කරන ඉරියව්වේ භවනා කරන කාලසටහන පිට ඉතිඔක සඳහා සතිය කියන වචන යොදාගත්තොත් අපි සතිමත් වෙලා ඉන්න හැම වෙලාවෙම අපේ භාෂාව වෙන්නේ ධාතු මනසිකාරය. ධාතු මනසිකාට විහයින්ගේ යමක් කියනවනම් තණ්හාමාන දිට්ටි තමයි. ඒ නිසා අපි පුළුවන් තරම් සතියෙන් ඉන්න වෙලාවේ ධාතු මනස්කාරය දැකගෙන ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න දක්ෂ වුණොත් අපිට විශ්වත් එක්ක කතා කරන්න පුළුවන්. අපිට ගස්කොලන් එක්ක කතා කරන්න පුළුවන්. අපිට සත්තුත් එක්ක කතා කරන්න පුළුවන්. ඔක්කොම වැඩ කරන්නේ ওই භාෂාවේ තමයි. අපි අර මේ අපේ භාෂාවට දාගත්ත ගමන් අපි අරකින් අයින් වෙනවා. නිසා නිතරම මේ හතර මහා ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න උත්සාහ කරන්න ලොකු සාංශ ලියලා තිනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. තේරුම් ගත්තට පස්සේ ඒක සප්‍රාණික අප්‍රාණික හැම එකම කතා කරන්නේ ධාතු ආරහා තමයි. ඒක පුළුවන් තරම් අවදි වෙන්න. ඒකට අපි විශ්වයට අවදි වීමක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා කලින් ඔබ වහන්සේගේ උපදේශ මත භාවනා කළ යෝගියෙක් වෙමි. මුලදී පර්යංකයේ වාඩි වූ විට පිම්බීම හැකිලීමද ශරීරය තුල වූ කම්පන චංචල ගතිද දැනුනි. නමුත් දැන් පර්යංකයේ වාඩි වූ සැනකින් ඒවා දෙස බලද්දී ඒ කිසිවක් දැනෙනුයේ නැත. හැතැම්ම ගණනක් ඈතින් ඒවා දිස්වෙනසේ දැනේ. ශරීරය නිසල වතුර විලක්සේ ශාන්තව හිඳි. නමුත් සිත ඒ මොහොතේ කුලප් වූ හරකෙකුසේ දැනේ. දිව යන අතක් නොදැන ඒ මේ අත දිව යන්නට හදයි. එවිට කුමක් කළ යුතුද? ඔබ වහන්සේගෙන් භාවනාව දියුණු කර ගැනීමට උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඒ කියන්නේ කය tempat වෙච්ච වෙලාවක හිතේ තියෙන මේ කුළු ගතිය එහෙම නැත්නම් වල් ගතිය කැලා ගතිය දකින්නෙත් හිතමනේ. ඒක නිසා දැන් මතක තියාගන්න දැන් රෝග ලක්ෂණේ අහුවෙලා තියෙනවා. ඒ නිසා හිතට මේ කාය tempත්ව තියේදී ඕන තරම් නටන්න දෙන්න. නටපු ගමන් එයා හති වැටලා තමයි නතර වෙන්නේ. නිසා ඒකත් එක්ක ගැටෙන්න එපා. මේ හිතටම මේ හිතේ තියෙන නදබුණු ගතිය, අසංවර ගතිය පේනවා. ඒක ලොකු දෙයක්. ඒකෝර තමයි තමයි සංවේගය පහළ වෙන්නේ. වෙන විදිහකට කියන්න පුළුවන්. ඕක දැක්කේ නැතුව සීල් රැක්කට සීලයක් වෙන්නේ ඕක දැකලා තමයි ඊට පස්සේ තමයි සීල් රකින්නේ. මේක නතර කරගන්න නැත්නම් දැප්පෙන දමා ගන්න. අනික් වෙලාවට රකින්න සීලේ සීලබ්බත පරාමාසයක් වෙනවා. බයයට කරන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කිව්වට දැන් මේකෙදී කාය තැම්පත් කරගෙන හිතත් තැම්පත් කිරීමේ අදහසින් මෙයාගේ තියෙන නන්නා මේ නායට අහන්න නැති ගතිය තේරුම් ගන්න. තේරුම් ගන්නකොට ඇතුළෙන්ම බයක් ලැජ්ජාවක් පහළ වෙනවා. ඒක අපායට තියෙන බයෙන් හෝ ගුරුවරට තියෙන බයෙන් ගන්න එකට බොහෝ වටිනවා. ඒ නිසා මේ පටන් ගන්නම කියලා හිතාගෙන හිත නන්නත්තරයි කියලා බය වෙන්න යන්න එපා. ඒක හරි දැන් තමයි දැනගත්තේ සංවේගයෙන් යුක්තව දැනගන්න දැනගන්න ඔකී කර වෙන එක තමයි වෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පර්යංකේදී මා නවක යෝගියෙක් නොවෙමි. හිඳීම හැකිලිම මූල කර්මස්ථානයේ වන්නේය. බොහෝ වේලා භාවනාවේ යෙදී සිටින විට කුමක් කුමන හෝ ශබ්දයක් ඇසුණද සැනකින් ඇඟ තුලින් විදුලියක් දුවන්නාසේ දැනේ. ළඟින් කෙනෙකු ගියද ඇඳුමේ කොනක් මගේ සිරුරේ වැදුන විටත් කරන්ට් එක වැදුනාසේ විදුලියක් වැදුනාසේ වේගයෙන් ඇඟට දැනේ. විදුලි ස්විචයේ ටකස් ගා දාන විටද භාවනා කරමින් සිටින විට මුළු ඇඟේම එම ශබ්දයේ කරන්ට් එක දිව්වාසේ දැනේ. බියක් ඇති නොවේ තිගැස්මක් ඇති වේ භාවනාවට එය බාධාවක් ලෙස දැනේ සමහර විට එවිට සිත ෂණිකව පිටගොස් නැවත පැමිණේ ඔබ වහන්සේගෙන් ඉදිරියට යාමට උපදේශක් පතමි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔය මේක සතිය ප්‍රණීත වෙනකොට ඉන්ද්‍රිය ප්‍රණීත වෙනකොට වෙනදා ගණන් ගන්න ඉති දෙකකින් පවා ලොකු මේ කම්පන චංචල එනවා රබාන හොඳට ඇදිලා තියෙනකොට තට්ටු කරපු ගමන් ඉතින් ගාල සද්දයක් එනවා. වීණාව හොඳට සුසර වුණාට පස්සේ එකකින් එන සද්දේ බොහොම ඈතට යන නිසා භාවනා කරනකොට මේ වගේ ඉන්ද්‍රංගයේ ප්‍රනීත වීමක් වෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. පීය ගාන්න ගාන්න කැපෙන. ඒ වගේ මේ ප්‍රනීත වීමක් වෙන නිසා ඒ සද්ද ආව බය වෙලත් නැහැ. මේකට තව තව එන්න අරින්න මේ නිසා ඉන්ද්‍රම් ප්‍රනීත වීම බාධා කරගන්නවා. මේක තවත් ප්‍රනීත කරන්න. එතකොට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සද්දත් ඇහෙනවා. එතකොට ඈතින් එන ශබ්දත් ඇහෙනවා. ඒ විදිහට තමයි මේ උත්තරී මනුෂ්‍ය ධර්ම දක්වම මේ ශබ්ද මේ හිතවිලි මේ වේදනා අපිට පණිවිඩයක් දෙනවා. දැන් අපිට වෙලා තියෙන පණිවිඩකාරත් එක තරහ වෙලා නැති. ඒ නිසා අපිට පණිවිඩය ගන්න බෑ. පණිවිඩයට එන්න අරින්න තමයි ඊටාම සියුම් ඇන්ටනා එකක් දාගත්තා වගේ. එහෙම නැත්නම් මේ සංවේදී එකක් දාගෙන ඉන්නා වගේ දාගෙන ඉන්නේ. සරුවචනාංශයේ ඇවිදිනකොට බම්බයක් තුරුළු බලාගෙන යනවා. ඒකට ගව්වත් තරම් දුර සිදුවෙන සියලුම ක්‍රියා, සියලුම ශබ්ද, සියලුම ඉතිවිලි, එහෙම නැත්නම් සියතුම මේ රූප සරුවචනාංශල පේන. ගණන් ගන්නෑ. ඒතරමෙද සාධාරණ ඉස්සුණත් අසාධාරණ ඉස්සුණත් ගණන් ගන්නෑ. Taman බිම්බලාගෙන යන්නේ. හැබැයි ගව්ව ප්‍රදේශයේ සිටුවේටව දැයෙනවා. ඉතින් ඒක කරදරයකට ගන්න ඕනේ නැහැ. ඒවා ඉන්ද්‍රයන් සංවේදී වෙනවා කියන එකට ප්‍රනීත වෙනවා කියන වචන පාවිච්චි කරනවා. ඉතින් ඒකට බය නම් යකාට බය නම් සෝහනේ ගෙවල් හදන්න එපා. තෝණේ ගෙවල් හදුවට පස්සේ යක්කු පේනවා. ඉතින් අපි මේ යක්කුනේ ඊටතරී අපි සෝහනේ ගෙවල් හදපු කට්ටියනේ. ඔය යක්කෝ ඊට වැඩි දේවල් බලන්න ලැබේවා කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගෞරවනීය අතිපූජනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදේශ පරිදි ටික කලක් භාවනා කරමි. පර්යංකයේදී පිම්බීම් හැකිලිම බැලීමේදී ඇතිවන කම්පන චංචල දෙස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි බලා සිටිමි. 1. සක්මනේදී මුළු පාදයේ දෙසටම කලවයේ සිට පහළට අවධානය යොමු වෙයි. එසවෙන විට සැහැල්ලු බවකුත්, ඉන්පසු ඉදිරියට තල්ලු වී යන බවකුත්, හා යටිපතුල පැදුරේ හැපෙන රළු ස්වභාවයටත් අවධානය යොමු කරමින් ටික වේලාවකින් තොල් වටා ඇතිවන නලියන ගතිය මුළු ශරීරයේ පුරාම පැතිරෙන කම්පන බවට පත්වෙයි. මේවා ටිකෙන් ටික ත්‍රිවුර වේ, වේගවත් වේ. හරියට මෝටරයක් පන ගැන්වුවා වැනිය. මේ නිසා අවධානයේ යටිපතුලට පමණක් සීමා කරන්න දැයි සිතේ. දෙක පර්යංකයේදී උදරයට අවධානය යොමු කරමි. මුළු ඇඟම රිද්මයකට අනුව සුළඟේ සෙලවෙන කොළයක් ආකාරයෙන් වූ චංචල ස්වභාවයකට සෙලවෙන අතර ඒ තුල හැමතැනම කම්පන පවතී. මේ කම්පන ස්වභාවය දවස ගෙවියත්ම ගොරෝසු හා රළු වේ. උදේට සියුම්ය. දෙකටම සමසිත පැවැත්වීමට උත්සාහ දරමි. නමුත් අපහසුය. දින දෙකකට උඩදී උදරය ඇතුළු මුළු ඇඟටම අවධානය යොමු කර සිටියේදී ඉබේම වාගේ කම්පන සියුම් වී ටික වේලාවකින් නැවත කම්පන මතුවිය. මේ චක්‍රය ස්වයංක්‍රීයව හතරවරක් පස්වාරයක් එක් පර්යංකයක් තුලදී සිදුවිය. එදින පර්යංක දෙකක් මෙලෙස විය. ස්වයංක්‍රීයව සිදුවුණු මේ ක්‍රියාවලිය බලා සිටීම හරිම සුවයක් හා ප්‍රීතියක් විය. ඒ නිසාම දෝ ඉන්පසු මේ අත්විඳීමට නොහැකි විය. ඉන්පසු දිනවල කම්පන දෙස බලා සිටින විට ඒවා වේගවත් වී ක්‍රියාත්මක වී ඉහළට ඇදෙන ස්වභාවයක් පවතී. මෙය දැනෙන්නේ එක තැන හුළඟේ ගහගෙන යනවා වාගේ ශරීරයේ මායිම් බොඳ වී තේරේ. සියුම් කම්පන ඇත. සිතුවිලි නැත. නමුත් සිතීමට පුළුවන් අවධානයේ විටක හුදු ක්‍රියාවලියටත් විටක සියුම් කම්පනවලටත් විවෘත කම්පන නැති හිස් බවටත් මාරු වේ. සියල්ලටම සමසිත පවත්වමි. අප කෙරෙහි අනුකම්පාවෙන් හරි වැරදි පහදා දෙන සේක්වා සක්මනේ මෙනෙහි කිරීම ගැන අවවාදයක් අපේක්ෂා කරමි ලිවීමේ දෝෂ ඇතොත් සමා වෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි මේ විදිහට තමයි අපි අපේ කායත් එක්ක යාළු වෙන්නේ ආද වෙන්නේ මේ කයෙන් සිටිනේ ඔක්කොම සියලුම කම්පන චංචල පණිවිඩ ඔක්කොම දිහා බලන හිටියොත් මේක පුදුමාකාර සංවේදී උපකරණයක්. අපි අනාගතයේ අතීතයේ හිටියොත් අපිට මේ උපකරණය පාවිච්චි කරන්න වෙන්නේ. ඒක නිකන් ගුරුසු වෙනවා. නිකන් පැදුරට නාක වෙනවා කියලා කියන්නේ. කයට හොඳට අවදිලා බැලුවොත් මේක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකාරයක් වගේ හැම දෙයක්ම ලෝකෙ සිදුවෙන ඔක්කොම අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තීන්දුව කරන්න යන්න එපා. හීන පලාපල කියන්න යන්න එපා. තවත් සමීප වෙලා දීර්ඝ කාලයක් මේ කායත් එක්ක හිටියොත් ගියාත්මේ මේ මනුස්ස කය ගන්න පිංකෙඩුවේ මොකටද කියලා වැටේ. එහෙම නැත්නම් අපි කරන්නේ මේකේ ඉඳන කාගේ හරි කයක් දිහා බලන්නේ. නැත්නම් විචුකුණු හර්පයක් දිහා ඊවිච්ච එකක් බලන්නේ. වෙන්න තියෙන එකක් බලන එකල කියන මේ යුතුයකම් කියලා. මේ යුතුයකන්නේ අමනකම්. අපිට මේ කය හම්බෙලා තියෙන පුළුවන් තරම් යාළු වෙන්නයි. පුළුවන් තරම් සෝත වෙන්න. එතකොට ඒක සංවේදී වෙන්න ගන්න. හරියට කඹේ ඇවිදින වෙලාවක ඉතින් කවුරු හරි කම්බියේ ඇවිදින ලායේ කම්බියට තට්ටුවක් කරන්න බෑන මුළු ඇඟම සහලවන. ඉතින් ඒ කියන්නේ ඔක්කොම හිටලා දෙන කම්බේ. ඉතින් සත්‍යමත් වෙන්න වෙන්න ඉස්සල්ලා ලිපෙකනා වගේම දැන් මේ ලියන එකනත් වගේම වෙනද නොදනිච්ච කයට කයෙන් නිකුත් වෙන සංඥා කම්පන වේග ඒ වගේම ප්‍රනීත භාවය වැඩි වෙන්න පටන් ගන්නවා මේක තමයි ජීවත් වෙනවා කියන්නේ එහෙම නැත්නම් මේ බීලා බුදියාගෙන එතන ප්‍රමාදයට වැටලා ගත කරනකොට මච්චුනෝ පදං මරණය හා සමානයි කියන. අප්පමාදෝ අමත පදං මේක අමෘත පදයක්. මේකට පුළුවන් තරම් අවදීන් තියාගෙන ඉන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ජීවත් වෙන කියලා. නැත්තම් ඉතින් ඕල්මන් තමයි. නැත්තම් භූතයෝ තමයි. ඒ නැත්තම් පෙරේතයෝ. සුරලෝවිම්බට හොල්මනක් වගේ ඉන්නවා ඉතින්. ඉන්නේ අතීතේ, ඉන්නේ අනාගතේ, එක්ක අරයා ගැන මෙයා ගැන. ඒ වෙනුවට මේක වෙන එක බොහොම හොඳයි. මේක ආරම්භය විතරයි. මේ හරහා මේ කයේ වර්තමාන මොහොත හරහා සම්පූර්ණ විශ්ව දැනුම ලබාගත්තේ උත්තරමයට වංශය තමයි අපි සර්වජන් වහන්සේ කියලා කියන්නේ. අපිත් ඒ පාරේ ඉන්නේ. අපිට මේ ඉස්ලාම කයේ සුවතභාවය ඇති වෙනවා. ඔකට බය වෙන්න එපා. ඔය gedara ආපු බවට ලකුණක් කියලා හිතාන තව තවත් සුහද වෙන්න උත්සන්නව බලන්න ආසන්නේ නිරීක්ෂණය කරකට ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන පටන් ගැනීමේදී වම දකුණ වශයෙන් හඳුනාගත හැකිවන්නේ වම් පැත්තට බර වී ඇවිදින බැවිනි. අනතුරුව ඔසවමි ගෙන යමි තබමි වශයෙන්ද පා තැබීමේදී වැලිවල ඇති ගොරෝසු ගතියත් සීතල ගතියත් දැනි දැනි ඇවිදිමි. වැලිවල ඇනෙන ගතියට පතුල්වල රිදුම් ගතියක් ඇතිවේ. ලනුපැදුරේ ඇති ගැට සහිත බවද පතුල්වලට තදින් දැනේ. මෙම ගතිය සක්මන අවසන් කළ පසුවද විනාඩි 10ක් පමණ පවතී. විනාඩි 10ක් 15ක් පමණ කාලයක් සක්මන් කළ පසු උඩුකය නොදැනී ඇට සැකිල්ලක පා දෙකක් දන හිසෙන් පහළ වම දකුණ ලෙස තබන බව දැනේ. මේ අවස්ථාවේ ශරීරයේ සමබරතාවයක් නැති බව හැඟේ. බොහෝ විට මත් වී සිටින මිනිසෙකුගේ තත්වයක් ඇතිවේ. මා සක්මන් භාවනාවේ නොවන අවස්ථාවලදී සිහියෙන්ම ඇවිදීම කරමි. ඒ අවස්ථාවලද මෙම සමබරතාවය නැති බව ශරීරයට දැනේ. බොහෝ විට වම්පසට විසිවී යන ගතියක් දැනේ. පර්යංක භාවනාව ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අවවාද උපදෙස් පරිදිම ආනාපාන සති භාවනාවද වඩමි. බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාව ටික වේලාවක් වඩා ආස්වාස ප්‍රාස්වාසයට සිහිය යොදවා මම දැන් මෙතන වශයෙන් වාඩි වී සිටින ඉරියව්වේ සිහිය පිහිටුවමි. හුස්ම ගැනීම පිටකිරීම සිහියෙන් දකිමින්ම සිටිමි. වරින් වර ආනාපාන සතිය නොදැනී යයි. එවිට ශූන්‍ය බව වැටහි. මෙම ශූන්‍ය බව වැටහීම තුල මම නැති බවත්, හිස් අවකාශයක්, සෞම්‍ය අලු වර්ණයක් ඇති බවත් පසුව අවබෝධ වී නැවත එකවරම උඩක සිට වැටීමක් මෙන් අවබෝධ වී හුස්ම ගැනීම පිටවීම දැනීමට පටන් ගනී. ගරුතර ස්වාමින් වහන්ස මාගේ භාවනා අරමුණ තව වඩා ගැනීමට ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔමිකාර අවසානට සඳහන් කර තියෙන උඩකින් පල්ලයට වටනා වගේ නැවතත් අර තමන්ට පළපුරුදු සංඥා ටිකට එනකොට ඒක ස්වභාවිකයි ඒකට නැති වෙච්ච ආනපන ආයෙනවා ඊට පස්සේ සද්ද ඇහෙන්න පටන් ගන්නවා වේදනා දැනෙන්න පටන් ගන්නවා හිතවිලි එන්න පටන් ගන්න නිකන් නිින්දෙන් අවදිනා වගේ ඉතින් ඒක බොහොම ස්වභාවික දෙයක් ਸਰවචන්සේ සඳහන් කරනවා ඊගාවට ආනපාන පේනො නැවතත් ආනපානෙත් එක්ක භාවනා පටන් ගන්න ආදුනිකෙක් වාගේ. දැන් මේ භාවනාවට පටන් ගත්ත කෙනෙක් වාගේ. කලබලයක් අමලියක් කරදරයකට ගන්න නැතුව එතනදී තමයි අපේ නවම ගතිය, නාවක ගතිය, ආධිකම්මික ගතිය බලන්නේ. ආයෙසර පටන් ගත්තාම කවදා හරි හිතනද ඒ දෙවෙනි සැරේ පටන් ගත්ත භාවනාවත් අර ඉස්සල සැරේ වගේම ආයෙ සාන්ත සීතල තැනකට ගියා නම් ඊට පස්සේ ආයෙත් මම මේ වේවා කියලා හිතනව නෙවෙයි බලා ගන්න පුළුවන් ආයෙත් යසෙනවා යන්නේ. ඊට පස්සේ ආයෙත් tempත් වෙනවා. ආයෙත් ගැස්සෙන. ඉතින් ඔය වගේ කැස්සිලි තම්පත් වෙන චක්‍ර ඒක පරියන්කික 10ක් 12ක් ගිය දවසට තමයි තීරණයට පටන් ගන්නෙ. මුලින් මුලින් ඒකට ඒතර මම එක්ක ඉන්නවා. කෙරුම් කායරෙක් ඉන්නවා. වේදකෙක් ඉන්නවා, නිවාසකෙක් ඉන්නවා. චක්‍ර 10ක් 15ක් ගියාට පස්සේ ඒක ඉබේ සිද්ධ වෙන බවත් ඒක. ඉඳපු ගමන් තැම්පත් වෙනවා. හිඳපු ගමන් ඇවිස්සෙනවා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පළවෙනි චක්‍රේ හරිම අමාරුයි. පළවෙනි චක්‍රේ උස්සලා කබරයා පොළවේ ගැහුවා වගේ තමයි. නමුත් ඒ දීදී ආයශ්‍රයක් මේකට යන්න ආයත් ආධිකම්මිකෙක් විදිහට යන්න යෝගාවචරය නිහතමානී වෙන්න ඕනේ. අහිංසක වෙන්න ඕනේ. දෙවෙනි සැරේ මතුනට පස්සේ ආයශ්‍රයක් මුල ඉඳන් මුල පටන් ගත්ත කෙනෙක් වගේ කරන්න. පරි වාර්තාවේ මුල හරියේ විස්තර කරනකොට පේනවා වම දකුණ තේරුම් ගන්න අමාරුයි අර අඩු ගානේ වමට බර ගතියක් යන නිසා අපිට පේනවා වම් පැත්ත බරයි කියලා. නමුත් ඔසවන යවනවා තබනවා කියවම ඒ සෙවීමේ ක්‍රියාවලිය යැවීමේ ක්‍රියාවලියට හාත්පසම වෙනස්. තබන ක්‍රියාවලිය වෙනස්. එතකොට හයිට වැඩිය විස්තර සහිතව දකින්න පුළුවන්. ඒ වෙනකොට නිකන් මත්වෙච්ච ගතියක් උගේ එහෙම නැත්නම් පාලනය කරගන්න බැරි ගතියක් එනවා. බලන්න කල්පනා කරලා ශරීරයේ බර මගේ කිලෝ 70කට කිට්ටු කරලා තියෙනවා. මේ තනි කකුලක තියෙන හැම වෙලාවෙම මේ තනි කකුලක කිලෝ 70ක් ඊගා කකුලට මාරු වෙනවා දැනෙන්නේ නේ. කර්ම ශක්තිය නිසා අපට නිකන් හිතන රාත්තල් 50යි කිලෝ 50යි කිලෝ 50යි බෑ සිමෙන්ති බෑග් එකක් මේ අතේ ඉඳලා මේ අතට ගන්න බලන්න. කාටවත් කරන්න බෑ. නමුත් මේ කිලෝ 70 මේ කකුලින් ඒ කකුලට මාරු වෙනකොට හුඟක් වෙලාට තනි කකුලක මේක හිටින්නේ. ඉතින් හතර කුරෙන් ගියේ මනුස්සතා දෙපා සතෙක් බාටපත් වෙන්න කෝටි 40ක් ගියාලු වර්ෂ පරිණාමයේ හැටියට. එච්චර ගිහිල්ලා තමයි කකුල් දෙකෙන් හිට ගන්න මනුස්සය පුදුමේ. ඒක තමයි මනස මනස උසස් තත්යකටපත් වෙන්නේ. නැත්නම් හරහට තමයි තිබ්බේ ඕකේ. ඒකෙත් බලනකොට ඇවිදිනකොට දෙකෙන් දෙකෙන් ඇින්නෙත් නෑ. අපි එක කකුලේ ඉන්නේ. ඉතින් මේ මේ ඇඟට තෑගි දෙන්න එපා. ඒක තේරේ කකුල උලුක් වෙච්ච දවසේ. ඊට පස්සේ නැත්නම් හැට පිළ හොට බිම ඇනිච්ච දවසේ තේරෙනවා. නාකෙත් තරගිට තෙයි කියලා අදගෙන වැඩනවා. එතකොට තේනවා ඊලන්දාරි කාලේ දුවනකොට නගරනකොට මොන සමබර භාවයක්ද තියෙන්නේ එතකන් ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා කකුල කැඩෙන්නමයි ඕන කරන්නේ. කැඩිච්ච දවසේ ඕන තේරෙනවා අර කැඩිච්ච කකුලත් එක්ක ඇවිදිනකොට සොත්ති කකුල නිකං කකුල සොත්ති කකුල නිකං කකුල වෙනවා ඔන්න දෙනවා වම දකුණ හොඳට. ඒ නිසා දැනටමත් හොඳට බලන්න මේ කකුල් දෙකට ඔය කොටි එකෙන් පන්නපුවාම හාව දුවගෙන ගිහිල්ලා කකුල් දෙක ලෙව කනවා. අනේ අම්මේ උඹ නිසා තමයි බේරුනේ එහෙම නැතිලට හාවට මතකත් නැහැ කකුල් දෙකක් තියෙන බව. ඒ නිසා මේ කකුල් දෙකට මේ සක්පනට මේ ක්‍රියාවලියට අගේ ගිරුවා නම් තබන තමන පියවර පහස නිවනට තමයි යන්නේ. දරස්තියතු ගහන ගමනක් නෙවෙයි. ඒක නිසා හැම වෙලාවෙදීම මේ විස්තර සහිතව මේ කයේ සැකිල්ල ක්‍රියාකාරීත්වය බලන්න මෙච්චර ලස්සන යන්ත්‍රයක් මුළු ලෝකෙම නැහැ. අපි ඒක නොසලකන එකනේ මේ ප්‍රමාදයට වැටිලා අතීතනාගතයට යනවා කියන්නේ. ඒ නිසා කොයි කොයි විදිහට කය තිබ්බත් ඒක බලන්න සක්මන ඉතාමත්ම විස්මිත ක්‍රියාවලියක් දෙපාසතාගේ කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ බව 100 100ක් ගන්න. දෙකින් ඇවිදිනකොට තුනක් වෙලාට ඉන්නේ තනි කකුලේ. අනේ ඒක දැක ගන්නා සුළු භාවනා කරන්න. එතකොට ශරීරයට පුදුම ගෞරවයක් ඇති වෙන මේ කොච්චර අපි පිරිසිදුව තියාගන්න ඕනේද කෝවිලක් පන්සලක් වාගේ. කොච්චරක් මේකට සිරීර පටි පටිජග්ගනේ කියලා වචනක් තියෙනවා පිළිදැඟුම් කරනවා කියලා. එතන මේක පිරිසිදු තියෙන්න ඕනේ. වෙලාවට නාවන්න ඕනේ, වෙලාවට කවන්න ඕනේ. ඒකල සක්මන් කරවන්න ඕනේ, ඊට පස්සේ වාඩි කරවන්න ඕනේ. ඒකෝර තමයි මේ කය අපිට උදව් කරන්නේ. ඒක නිසා සක්මන් භාවනා තියෙන විස්තර තව තවත් සාදරයෙන් ඉදිරිපත් වෙන්න කියලා අතිරේක වශයෙන් කතා කරනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස කලක සිට භාවනා කරමි පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ නිරීක්ෂණය කළෙමි විනිවිද අත්දැක්කෙමි හිස් බව තුල සියලු සිතුවිලි වේදනා සංසිඳී සතුටක් අත්විඳෙමි විනාඩි 15ක් පමණ එය දීර්ඝ කරන්න උපදෙස් ලැබුණි නැවත පැයක් පමණ කාලය තුල එන විතර්ක ਵਿਚාර ඇතුළට ගන්නේ නැතිව යන්න හැරියෙමි සමහර විටක ඒවා කඩාගෙන බිඳගෙන ආවත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි. තවත් පර්යංකයකදී විනාඩි දෙකක් තුනක් පමණ කයට තදබල පහරක් වැඩි ගැස්සීමෙන් මුළු කයම බෙල්ලෙන් පහළ කොටස කඩාගෙන බිමට වැටුණ බවත් හිස්කබල පමණක් කෝටුවක රඳවා ඇති බවත් දිස්විය. මේ සෑම මොහොතකම සතිය එලෙසම පැවතුණි. සාමාන්‍ය ජීවිතයේදී සක්මනට නොගොස් මේ සිත පවත්වන්න හැකි උවත් වැඩ අධික අවස්ථාවේ සිත නොසන්සුන් වේ. මෙලෙස ඉදිරියට පවත්වන්න දෙපා නමැද උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය වගේ විශේෂයෙන්ම හිත අවුල් වෙච්ච වෙලාවේ, කය අවුල් වෙච්ච වෙලාවේ පරියන්කට රැඩිය සක්මන කරන්න. එතකොට උඟක් ඉක්මනට ඒකී කරුණ. ඊටත් වැඩිය විශ්සනොත් සක්මන් කරන්නත් එපා. ගෙදර දොරේ වැඩක් කරන්න. මිදුලක් අතු ගන්න හොඳට ඇඟට দাঁඩි දාන වැඩක් කරනවා. හැබැයි මේ වැඩ yaadෙන වැඩ වෙන්න දෙන්නේ ටිකක් කරලා අන්තර කරන්න පුළුවන් වැඩක්. කරලිවල හොඳට ඇඟ රත් වෙන කර්මණි වුණාට පස්සේ ටිකක් සක්මන් කරනවා. ඒකෙන් හිත තැම්පත් වුණාට පස්සේ තමයි පරියන්කයට යන්න ඕන නිසා ඒ ඒ වෙලාවෙ හැටියට මොනවද කරන්න ඕනේ කියන එක යෝගාවචරයා මේ අවස්ථානුකූලව තීන්දුව කරන්න ඕනේ. ඒ ඒ කටයුතු කරනකොට, ජීඳා කටයුතු කරනකොට, සක්මන් කරනකොට, පරියන්කේ ඉන්නකොට ලැබිච්ච අත්දැකීම ආභෝග කරලා තියෙනවා. එතකොට මේ විදිහට යෙදීම කරලා කාර්යසටහන සකස් කරගන්න ඕනේ. ඒ ඔක්කොගෙම අධික ක්‍රියාකාරීත්වය හෝ අධික කම්මැලිකම අතර තමයි සක්මන තියෙන්නේ. සක්මන් කරලා දන්නවනම් හොඳට යාට තේරෙන්න පටන් ගන්නවා මේ සක්මන හැම දෙයක්ම තුලණය කරන සමතුලනය කරන දෙයක්. අපේ ලංකාව වැටුනේ අපේ භාවනා යෝගාවචරයට හරියන්නේ නැත්තේ මේ සක්මන්ට නොසලකන නිසා. උඟ දෙනේ පරියන්කේ භාවනාව කියලා ඉඳගෙන ඉන්නවා සුමානෙන් දෙකෙන් নানা ආකාර ලෙඩ හදාගන්න. නිින්ද යන්නේ නැහැ, බඩගිනි නැහැ, ප්‍රමේහ වාත, දාඩිය පිට වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට ටිකක් අර ක්‍රියාකාරකම් ටිකක් කරපුවාම පරණ මලකඩ කාච්ච මැෂින් එකක් දෙපාරක් කරකවල ගත්තාම මලකඩ කඩාන යනවා වගේ යනවා. ඒ නිසා සක්මණ සාමේ ක්‍රියාකාරකම් අවස්ථානුකූලව යොදා ගැනීමේ දක්ෂකම ඇති කරන්න මේ කායින්වත් අහලා වැඩන්නේ තමන්ගේම චර්යාව හැටියට යොදා ගන්නවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පෙරේදා සහ ඊයේ ධර්මදේශනා කළ පරිදි මා තේරුම්ගත් ආකාරයට කමඨහන සුද්ධ කරගෙන නීවරණ වලින් තොරව භාවනාව පහසුවෙන් ඉදිරියට යන බව හැඟි. එසේ ප්‍රකාශ කිරීමට හේතුව නම් මාස ගණනාවක්ම නොදැනෙන නින්දකට වේගයෙන් වේගයෙන් ගමන් කළ බැවිනි. ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා. ස්වාමින් වහන්ස හතර ඉරියව්වේම සිහිය පැවැත්වීමේදී සක්මන තුලදී මුළු කයටම වාගේ හොඳින් සිහිය පැවැත්විය හැකිය. ඊයේ සිට එවිට බරගතිය ඉස්මතු වී එයටම සිහිය පවත්වාගෙන යමි. සිටගෙන සිටින විටත් වැතිරගෙන සිටින විටත් මෙලෙසමද. එනම් මතුවෙන ධාතු ලක්ෂණයක් තුලම සිහිය පැවැත්විය යුතුය. වැරදිනම් නිවැරදි කර දෙන සීක්වා. පර්යංකයේදී දැනෙන උණුසුමට සිහිය පවත්වා ඒ දෙසම බලා සිටිමි. කයට ඇවිත් යන සංඥා දිහාද ඉබේටම සිත යොමු වේ. එය සංඥා බවද මානසිකාරයක් සිදුවේ. සමහර අවස්ථාවල ඔබ වහන්සේ සමහර අවස්ථාවල එසේ දැනේ. ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව තවදුරටත් නිවැරදි මගට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ධාතු කොටස් වෙන රූප වශයෙන් පෙන්නනවනම් සර්වචනාංශේ 14 ආකාරයක් පෙන්නලා තිනවා. ආස්වාද ප්‍රසආසයෙන් පිම්බි මේ ධාතු මනසිකාරය වශයෙන්, පටික්කුල වශයෙන්, දෙතිස් කුණප වශයෙන් විවිධ ආකාර වලට පෙන්වන්න පුළුවන්. ඒක කියන චරිත ලක්ෂණ වල හැටියට ඒ තෝරා ගන්න ආකාරය වෙනස් වෙනවා. ඊට අමතරව වේදනා වශයෙන් තුනක් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් එක එක එක ක්‍රම තියෙනවා. ඒක නිසා Tamanට වැටහින ක්‍රමී කරගෙන යන්න පහසු තැනින් ඇතුල් වෙන්න භවනා හුරු වෙනකොට ඊටු අඩුපාඩු සකස් වෙයි. ඒක තමයි මේ බණ අහන්නේ. ඒ තමයි මේ සුතමේ ඥානෙ ලබන්නේ. හැබැයි ප්‍රායෝගික ඥානෙට ගන්න ඉදිරිපත් වෙන එක විතරයි. ඒ නිසා මේ පමණමයි තියෙන කියලා දැඩි මත වෙන්න එපා. 14ක් තියෙනවා මට හරියන්නේ ධාතු මනස්කාරේ නම් හොඳයි. ඒක හරියන්නේ නැත්නම් ඊගාවට පේන එක ගන්න. ඒ එහෙම මිසක්කා මේ ඒ බණේදි කිවිච්ච ටික හෝ ඉදිරිපත් වෙච්චි Taman දන්න එක මත්තම නැහෙන්න යන්න එපා. බුදුජානසික දේශනා විලාස රාශියක් තියෙනවා. ගැළපෙන දේ එහෙම නැත්නම් ප්‍රායෝගික දේ ඉදිරිපත් කරගන්න එක තමයි මේකේ තියෙන සාමාන්‍ය බුද්ධිය. මේ කියන එක වැරද්දක් නැහැ. නමුත් මේ ප්‍රමණයමයි කියලා හිතන්නේ නැතුව අනිත් ඒවාටත් විවෘත වෙලා ඉදිරියට යන්න කියන එකයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව දිගහා කෙටි හුස්ම බලා සිටින විට හුස්ම සංසිඳී යනු දැනේ. හුස්ම සංසිඳී ගිය පසු පර්යංක හතරකදී පමණක් සිරුරෙහි කම්පන චංචල ගති දැනුනි. ඉදිකටු අනින්නාක් ලෙස මුහුණ පුරා කූඹි දුවනවා ලෙස දැනුනි. සමහර විට ආලෝකයේද දැනේ. හුස්ම සංසිඳුණු පසු පරිසරයෙන් එන ශබ්ද විය වෙනත් සිතුවිලි නොයයි. හුස්ම සංසිඳුණු පසු භාවනා කළ යුත්තේ කෙසේද යන්න උපදෙස් ලබා දෙන ලෙස ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මුලදී වම දකුණ ලෙසද පසුව ඔසවනවා තබනවා යනුවෙන්ද භාවනා කරමි. පාදයේ ඔසවන විට සැහැල්ලු ගතියක්ද තබන විට තද ගතියක්ද දැනි. වැලි මළුවේදී ඇලෙන ගතිය සීතල උණුසුම් ගතිය තද ගතිය දැනි. ලනුපැදුරේදී ගොරෝසු හා තද ගතිය දැනි. සිහිය අරමුණෙන් පිට යන අවස්ථා අඩුය. යටිපතුල වැදෙන තැනට වැඩි අවධානයක් යොමු කරමි. ධාතු ටිකක් මිස සත්වයේ පුද්ගලයෙක් නැති බවද ඡන්දය හා චේතනාවක් පමණක් ඇති බවද සිහි කරමින් සක්මන් භාවනාව කරමි. භාවනාව කරන අයුරු වැරදිනම් එය නිවැරදිව කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙන ලෙස ඊටා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ආනාපානි සංසිඳුණාට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා බබෙක් නලවන අම්මා කෙනෙක්ගෙන් ගන්න. බබාට නිින්ද ගියාට පස්සේ දැන් අම්මා නැලවෙන්නේ මොකෙන්ද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බබාට නිින්ද ගියා නම් ඉතින් ඒක කරවන්න ඉන්නේ කෙනෙක් තියෙන්නේ. ඉතින් එහෙම නැතුව නිින්ද ගියත් කමන්නේ නැලවිලි කවි කියන්න ගත්තොත් බබා හැරෙනවා. ඒ නිසා නිදි කරවන්නයි මේ වැඩේ කරන්නේ මේ කලබල ලෝකයේ තැම්පතුවක් ගන්නයි තැම්පත් වුණාට පස්සේ මොකද්ද කරන්න කියලා බලන්න ඒ තැම්පත් කරන හොඳට පట్టල වෙන්න දෙන්න. ඒ පట్టල වෙන්න දෙන්නේ නැති වෙන්න එන කෙලෙසිට තමයි ඔය කියන්නේ ඊගාට මොකද්ද කරන්න කියලා. ඒක දැනට තියෙන தത്വෙට කෙලසිල්ලක් දැනට තියෙන தത്വෙට නිග්‍රහයක් දැනට තියෙන தത്വෙට අව탁සීරුවක් මිච්ඡර කලබන වෙන ලෝකයේ අපිට යම් වෙලාවක ටික වෙලාවකට හෝ ඒ කම්පල චංචල නැතුව ඉන්න ආවනම් ඒක හොඳට හිතට වද්දා ගන්න ආරින්න. ඒක හොඳට භාවිත වෙන්න ආරින්න. බහුලීගත වෙන්න ආරනවා මිසක්කා ඊගාවට මොකක්ද ඕන කරන්න කරන්න කියන එක තැම්පත් හිතට තේරෙන. ඒකයි ඒකට හිතට ගන්න තියෙන තැම්පත් හිත තේරෙන කරන්න ඕනේ. මේ කාලබල වෙච්ච හිත තැම්පත් වෙච්ච හිතවත් අවශ්‍යගෙන අහනවා ඊගාවට මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට බේත් නැහැ. ඉතින් ඇත්තටම කියන එක තමයි කෙලස් කියන්නේ. තැම්පත් කරලා දුන්නා පස්සේ ආයෙ කෙලස ගන්නවා. පෑදිතියට බොරදිය දා ගන්නවා. සක්මණේදීත් ඒ පේන විස්තර ටික බොහොම හොඳයි. විස්තර කරන්න තියෙන විදිහත් හොඳයි. තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන්න තවදුරටත් දිගට නිරීක්ෂණය කරන්න උත්සන්නව නිරීක්ෂණය කරන්න කරන්න නැති වෙලා ආයාස කරන්න නැති වෙලා ඉබේ කෙරෙන බවටත් නිරීක්ෂණය උපරීම අප්‍රමාදීව සජීවීව අවදීන් කරන බාටත් යන්නරින්ද එතකොට Tamanට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ සක්මන හොඳට කෙන්න වෙලාවේ මම අවශ්‍ය කරන්නේ නැහැ කියලා. මම හිටියොත් වෙන්නේ ඒකේ සම්පූර්ණ දර්ශනය වෙනකොට කොටසක් පෙන්වනවා. මම නැතුව අනායාසයෙන් යනකොට හොඳට සමීපව බැලුවොත් ඒ ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා ඇඟ දන්නව කරන්න ඕන දේ. ඒකට වෙන්න දෙන්න ඇත්තටම කියනොත් සක්මන පණන් අරගන්නේ සක්මන් භාවනාව කියන එක විපස්සනාව කියන එක මේ ඉබේ සක්මන කෙරෙන්න යනකොට තමයි. ඒ වගේ කලින් කරලා කරලා පාට දාගෙන ඒක අනායාසයෙන් මෙන්ඩරියට පස්සේ ඒකට යන්න අරින එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ තුන්වෙනි ධර්මදේශනාවෙන් පසු මා පර්යංක භාවනාවේ යෙදී සිටියෙමි. මාගේ මූල කර්මස්ථානය නාසිකාග්‍රයේ සිත පිහිටුවීමයි. මා ආනාපාන සති භාවනා කරද්දී මාගේ ශරීරයේ සෑම කොටසක්ම වේදනාවට පත්විය. මේ වේදනාවන් කිසිවක් මගේ හිතට නොගෙන භාවනාවේ යෙදුණෙමි. මාගේ මුහුණින් විශාල ගැස්මක් ඇති වී නාසය සිරවීමෙන් ඉදිරි මාවතක් කරා ගෙන ගොස් කටුලැහැබ ගොරු සුවටත් තැනිතලා මඩවගුරු දි รา පත් වී ගිය වනාන්තර පිලිසී ගිය දර කැබලි ය ස්වාමින් වහන්ස මම මේ කිසිවෙකටත් නොසැලී තව ඉදිරියටත් භාවනාවේ යෙදිමින් සිටියේදී මාහට දැක ගැනීමට ලැබුණේ පොඩි දරුවෙකුගේ මල සිරුරක් උඩ අතට දමා සිටි ආකාරයයි මේ දුටු අවස්ථාවේ මාගේ වම්නාසයේ සිරවි එක්නාසයකින් පමණක් හුස්ම පිට වී යන බව දැනී මට ඌ වේදනාව කියා නිම කිරීමට බැරිය. එය ඉවසාගෙන අවසාන වෙනතෙක් බලා සිටියෙමි. දිග දිගටම අඳුරු වලාවකින් වැසී ගිය බව දැනගතිමි. ගරු ස්වාමින් වහන්ස මට මෙය පහදා දෙන සීක්වා. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපි මනස කතා කරන්නේ සංකේත මාර්ගයෙන්. ඉතින් ඒක නිසා අපිට හුමාරුව sannivedane සිද්ධ වෙන්නේ එක්ක චිත්‍ර මාර්ගෝ ඉලක්ක මාර්ගේ නැත්නම් රූපක මාර්ගෙන් තමයි. ඉතින් ඒක නිසා ඒ රූපක පණිවිඩය ගෙනීමේ මාධ්‍යයක් මිස ඒ රූපකේ නෙවෙයි පණිවිඩේ. ඉතින් අපිට මේ පණිවිඩේ නැවත නැවත ලබන්න නම් නැත්නම් පණිවිඩය ස්ථාවර කරන්න ඔය ඔක්කොම පෙන්වන්න දරනවා මිසක්කා පින්නන පින්නන දෙයට තැවෙන්න යන්න හෝ සැලෙන්න යන්න ගියොත් අපිට මේ පණිවිඩය තහවුරු කරගන්න ලැබෙන්නේ ඒ තැලෙන තැලෙන ගතිය තමයි කෙලස් කියන්නේ. එයා ඕන දෙයක් පෙන්වුදේ. කියනවා මේ රත්තරම් පෙන්නුවත් අසුචි පෙන්නුවත් සම කරක්. බුදුහාමුදුරුවෝ පෙන්නුවා දේවදත්ත පෙන්නුවා සම කරක්. ඒකකට හරි තැවෙන්න හෝ සතුටු වෙන්න ගියොත් ඒ තැවීම සහ සතුටු වීම හරහා භවනා පිටපොටයක්. ඒ නිසා මේ පේන දේවල් හුදු සංඥාව නැත්තම් හීනයක් වගේ ඒ පේන්න අරින්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ හීන පලාපල හොයන්න යන්න එපා. කේන්දර බලන්න යන්න එපා. අංජනන් එළිය අරින්න යන්න එපා. ඒක තමයි මේ පුත්තජන ලෝකේ හැටි. ඕකට පුළුවන් තරම් පෙන්න අරින්න. දිගට පෙන්නන දේ පෙන්නන්නයි. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පළවෙනි පාඩම. මේ පේන රූප එහෙම නැත්නම් මේ අපි යන ගමනේ දෙපැත්තේ තියෙන ලකුණු අනුව වටපිට බලබල යන්නකො ගමනක් යන්න හම්බ වෙන්නේ. යන බව දැනගන්න මේ දෙපැත්තේ දේවා පහු වෙනකොට දැනගන්න පහු ගමන් කරන බව. නමුත් ඒක එකක නිමිති ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපයි කියලා කියනවා. සර්වත්‍යංශයේ සඳහන් කරලා තියෙනවා චක්කු චක්කුනා රූපන් දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති. යත්වාදි කරන මේ තං අසංගතං විහෙරන්තං uppajjati භාවකා කුසල ධම්ම තස්ස සංවරාය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රියං මේ භාවනා යනකොට ඇහැට රූප පෙන්වට නිමිති කරන්න යන්න එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා ගත්ත ගමන් නූපන්න කුසල රාශිය කට ගන්න දැක්කට නොදැක්ක වගේ යන ගමන යන්න ඕන ගමන යනකොට දෙපැති පහ වෙනවා දකින් දකින් ඒවා බල බල වටපිට යන කිව්වොත් ගමනක් නැහැ ඒ නිසා ගමනක් යන වෙලාවේදී ඔය කෙලස් කරගන්න හැටි තමයි ඔය මේ පේන දේවල් මතින් හීන පලාපල බලන්න හදනවා. පේන දේවල් මනින්ද ගිරන්න හදනවා. ව්‍යංජන අනු ව්‍යංජන ගන්න හදනවා. අංග ප්‍රත්‍යංග ගන්න හදනවා. ගන්න හැම වෙලාවකම ගමන බාධා වෙනවා. ඒසේක පසුවීම ගමන ඉදිරියට යන බවට දෙපැත්තේ දේවල් පහුවෙන එක ගමනක් යන බවට ලකුණක් කරගන්න. නමුත් මේ මතුවෙන දේවල් බල බල ඉන්න යන්න එපා. ඒවට තමයි කතන්දර ගොතනවායි කියන්නේ. ඒවට තමයි පල්ලහැලි කියනවායි කියන්නේ. සම්පප්පලාප කියන්නේ ප්‍රපංච කරනවා කියන්නේ ඉතින් අපේ මුළු ජීවිතේ තියෙන ඔච්චරම තමයි. දකින්න දකින්න හැම එකක් එකම ගැටි ගැටි ගමන යන්නේ මේක ගමන යන වෙලාවක් ඔයිසත් වැඩි දේවල් ඉස්සරහට පෙනෙයි. දැක්කට නොදැක්ක වගේ යන එකයි තියෙන්නේ. ඇහුණට නැහුණා වගේ යන එකයි තියෙන්නේ. දැනුණට නොදැනුණා වගේ යන එකයි තියෙන්නේ. වැටුණාට වැටෙන්නේ නැති මැට්ටෙක් වගේ. දැනුණට නොදැනෙනා වගේ නැත්නම් මලමිණියක් වගේ ඉඳලා මේ කරගන්න ඒකදී ඒ විදිහටම දේශනා කළා තියෙනවා මේ දකින්න සංඥාත් එක්ක කතන්දර ගොතන්න යන්න එපා තුරන් ගහන්න යන්න එපා පබඳුම් කරන්න යන්න එපා කරන්න ගිය ගමන් වෙන්නේ ගමන බාධා වෙනවා බාධා වුණාට කියලා අකුසලයක් නම් වෙන්නේ නැහැ හැබැයි කාලේ නාස්ති මේ දෙකලු සංසාරේ අපි කෙළුවේ ඔය දකින් දකින් දේවල් එක්ක කතන්දර කතා කර කර හිටපෙකයි ඒ නිසා ගමන බාධා වෙලා තියෙනවා ඒ බව දැනගෙන ගමන කරගන්න කියලා කියන්නේ තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස භාවනාවට පැමිණ සිව් දිනයක ලද අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව පළමු දින ආරම්භයේ සක්මන් භාවනාව දීර්ඝ කාලයක් කරගෙන ගිය විට ශරීරයට ඊටා මහන්සියක් දැනි කරකැවීමේ තත්වයක් ඇතිවිය. භාවනාව කිරීම ඊටා අපහසු බව දැනී ගියේය. දෙවන දින අවසාන භාගයේ ලනුපැදුරේ සක්මන් කරමින් දීර්ඝ කාලයක් ගත කළ විට එක් අවස්ථාවක මා දෙපසට චලනය වීම රිද්මයක ආකාරයකට සිදුවන බවත් ඉදිරියට ගමන් කිරීම තරංගයක ආකාරයට ඊතා විධිමත්ව සිදුවන බවත් පිටතින් සිටින අයෙකු දකින ආකාරය ඊතා කෙටි කාලයක් දැකීමට හැකි වී එම తත්වය නැති වී ගියේය එවිට පළමු දින දැනුණු ශරීර අපහසුතා කිසිවක් දැනුනේ නැත දෙවන දිනයේ සක්මන් භාවනාව කරන විට ශරීර අපහසුතා නොදැනුණ අතර කලින් අවස්ථාවලට වඩා ප්‍රබෝධයෙන් සිදු කිරීමට හැකිවිය. සමහර අවස්ථාවල කායික අපහසුතා දැනුණද ඊළඟ මොහොතේ පර්යංක භාවනාවට ගොස් නැවත පැමිණි විට නිදාගෙන සිට පිබිදියාක් මෙන් නැවතත් සක්මන් කිරීමට හැකිවිය. කලින් දිනමින් ශරීරයේ ඒකාකාර චලනය ඊතා සුළු වශයෙන් පමණක් දැකිය හැකි විය. සිව්වන දිනයේ සක්මන් භාවනාව කරන විට අපහසුවකින් තොරව ඊතා ප්‍රිය ලෙස කිරීමට හැකි බව වැටහුණි. දැනට තමා ජීවිතයේ ගමන් කළ යුතු නිවැරදි දිශාවට ගමන් කරන බව සිතුනි. සිත ගමන් කිරීමේ අරමුණෙහි පැවතියද එම ක්‍රියාව සිහියේ තිබෙන අතරට ඒ අතරින් වෙනත් සිතුවිලි නැගී එන බව දැනුනි. නමුත් ඒ හඳුනාගෙන නැවත අරමුණට යාමට හැකිවිය. පර්යංක භාවනාව මම ටික කලක සිට ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල නාසය අග දකිමින් භාවනා කර තිබේ. මෙය එක දිගට කිරීමට නොහැකි විය. නමුත් මා භාවනාව ආරම්භ කරන විට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කෙටියෙන් සිහි කර කලින් කරන ලද වැරදිවලට සමාසිදු කරගෙන මෛත්‍රී භාවනාව සහ කය පිළිබඳ භාවනා කෙටියෙන් සිහි කර ආනාපාන සති භාවනාව සිදු කළෙමි. මෙසේ කාලයක් වරින් වර කරගෙන යන විට විනාඩි 45ක පමණ කාලයක් එකම ඉරියව්වේ සිටීමට හැකිවිය. භාවනාව අවසන් කාලය තුර ශරීරයට ප්‍රබෝධයක් දැනී තිබේ. නමුත් මෙසේ කඩින් කඩ භාවනාව කරගෙන යන විට මෙම කාලය තුල කායික වේදනාවලින් තොරව භාවනාව කරගෙන යා හැකි නමුත් නැවත හුස්ම රැල්ල දෙකීමේ අරමුණට යාමට නොහැකි විය. මෙය අනුන්ගේ දෝෂයක් යයි සිතා මම සිතට තරහ ඇති කරගත් වාර බොහෝය. නමුත් ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දීමෙන් පසු මෙම කාරණය තේරුම් ගතිමි. දැනට මා පර්යංක භාවනාවට වාඩි වූ විට හුස්ම රැල්ල අරමුණු කිරීමට වෑයම් කළත් එය සිදු නොවුනි. මේ නිසා මුල් දිනයේ මට අකමැත්තක් ඇතිවිය. පර්යංක භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් තවදුරටත් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේගේ දේශනා ඇසීමෙන් මාගේ සිතේ භාවනාව පිළිබඳ ගැටලු निराකරණය විය. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් සුව පතමි. සක්මන් භාවනාව පිළිබඳ කියලා තියෙන කතාව ගොඩේ භාෂාවෙන් කියනවනම් කියන්නේ නෙලිගිරියක් කනවා වගේ. නෙලිගිරිය කන්නේ හරීම තිත්තයි. කටට දාගත්ත ගමන් හපන්නවත් හිතෙන්නේ නැහැ. නමුත් ඒ ටික වේලාවක් ගියාට පස්සේ ඒක පැණි රහ වෙලා ඒකේ ඇටේටම කාලා තවත් කටේ පැණි රහ ඉතුරු වෙනවා. ඒ වගේ ඉතින් අර නෙල්ලි කන්න බෑ කියලා පැත්තකට වුණොත් මේ ඒකේ තියෙන බෙහෙත් ගුණය ගන්න බෑ. ඒ නිසා ඒක තිත්තයි. එහෙම නැත්නම් පැංගිරි. බුලත් ටිකක් කනකොටත් එහෙමයි. ඉතින් ඒක කෑවට පස්සේ තේරෙනවා අන්තිම කිරි දහකින් ඉවර වෙන්නේ පැන් දහකින් ඉවර වෙන්නේ. ඉතින් අපි හැමදාම අර මුල් ටික අකමැති නිසා මේක නොකාවිෂ කර. ඉතින් ඒක තමයි මරණකම්ම පෘථජ්ජනය කරන්නේ. එයා මිහිරි මිහිරි දේවල් හොයා යනවා. ඒ නිසා මේ ඖෂධීය දෙයක් ඒ වගේ තියෙන අර මූලික පැංගිරි ගතිය නිසා සක්මණ පරියන්ක ගැන කියනකොට තියෙන්නේ මේ ආනපානේ හොයන්න යන්නේ නැතුව සක්මන් කර කර ඉඳලා ඉල වාඩුණාට පස්සේ දැන් මම ඔච්චරලා හිටියේ හිටගෙන ඇවිදිමින් දැන් ඉන්නේ ඉඳගෙන කියලා දන්න ඔච්චරයි භාවනාව. ඔය හිටියා මොනවා හොයන්න ගියත් පස්චාත්තාප එහෙම හොයන්නේ නැතුව කයට ප්‍රේමකරනද මෙතෙක් වෙලා හිටගෙන හිටියේ ඇවිදිමින් හිටියේ දැන් ඉඳගෙන ඉන්නවා. ඒ කොච්චර සද්ද වේදනා හිතවිලි ආවත් මම ඉඳගෙන ඉන්න බව දන්නා තාක්කල් භාවනා සිද්ධ වෙනවා. නැත්නම් සතිය වැඩෙනවා. ආහනේ පුංචි සතුට පොඩි දෙයක් ලැබීමෙන් ඇති වෙන සතුට දන්නේ නැති වුණොත් අර උඩාතු අල්ලන්න ගිහිල්ලා පස්සබිම් මැන ගිනිලක් වෙන්නේ. ඒ හොඳට සමාහිත වුණාම දකින්න පුළුවන් ආනාපාන වගේ එකක් සමාහිත වෙන්න ඉසලා දැනෙන්නේ නැහැ. ඒක නිසා ඉඳගත් බව දැනගන්න කියන එක තමයි සක්මන පරියන්කේ පිළිබඳව කියන්නේ. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ භාවනාවට නවකෙක් වන මාගේ අත්දැකීම් මෙසේය. පර්යංක භාවනාව සක්මණෙන් පසු පර්යංක භාවනාවට හිඳ ගතිමි. ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා හිඳීමේදී විනාඩි කිහිපයකින් සිත ඒකාග්‍ර බවකටපත් වුණා. විවිධ මානසික හැලහැප්පිලි නිසා දිගටම පවත්වාගෙන යාමට නොහැකි විය. නමුත් සංසුන් වූ අවස්ථාවක නලලේ වේදනාවක් පැත්තෙන් පැත්තට ගමන් කළත් ඉබේම නැවතුණි. ස්වාමින් වහන්ස මා හුස්ම රැල්ලට සිත යොමු කළද දැනීම ඇතිවන්නේ ඊටාම මෘදු ලෙසටය. ඇතුළු වෙන විට නාස් කුහර ගමන් මඟ හැකිලෙන බවක්ද පිටවෙන විට නාස් අග පිම්බෙන බවක්ද යාන්තමට දැනේ. මා නොදැනුවත්වම ශ්වසන ක්‍රියාවලිය අතහැර පිම්බීම හැකිලීමට ශ්වසන සිත යොමු වන අවස්ථා එමටය. පිම්බීම සහ හැකිලීමට සිත යෙදවීම වඩාත් ප්‍රකට වන බවද සිතේ. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්ස නවකයෙක් වන මාගේ සක්මන් භාවනාවේ අත්දැකීම් මෙසේය. සක්මන ආරම්භයේදීම පියවර 10ක් 15ක් පමණ පාදයන්ගේ ක්‍රියාවලිය සිතට ගත හැකිය. වරින් වර විවිධ සිතුවිලි, ශබ්ද වැනි දෑ වලින් ඒ එකඟ බව කැඩුනත් සාර්ථක බවක් ලබා ඇතැයි සතුටු වෙමි. ලනුපෙදුරේදී පාදයන්ට දැනෙන රළු බව, සියුම් බව සමානව දැනේ. එසවීමේදී ඇඟිලිවල දැනීම සමාවන්න එසවීමේදී ඇඟිලිවල දැනීම නැවීම හොඳින් ප්‍රකට වේ. පාවල අනෙකුත් කොටස්වල හැපීම් දිගහැරීම් මෙන්ම සියුම් ශබ්ද හඳුනාගත හැකිය. වැලි මළුවේදී පතුල්වලට දැනෙන රළු බව, සියුම් බව, තෙතමනය යනාදිය පයෙන් පයට අඩියෙන් අඩියට වෙනස් අත්දැකීම් ලබා දේ. වැලිවල ගැටෙන පතුල් එසවෙන ශබ්ද වරින් වර දැනේ. වරින් වර සියුම් වේදනා දැනුණත් ඉබේම මග හැරි ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය විදිහට සක්මණේදී අර එක පීවරක ලැබෙන අත්දැකීම කාය ජීවිතේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඔක්කොම හැම පීවරකදී වෙනස් වෙවි යනවා. ඉතින් ඒක ලාභයට ගත්තොත් මේ අනිත්‍යතාවයේ පිනීමේ ලක්ෂණයක් විදිහට ලනුපැදුරට වැඩිය හක් වැල්ලේ වෙනස් වැල්ලට වැඩිය. සිමෙන්තියේ වෙනස් වමට වැඩිය දකුණ වෙනස් ඕසොනට වැඩිය තබනවා වෙනස් අන්නේ දේවල් දැක් ගන්න අසුළු ගියොත් හරි උනන්දුවක් එන්න පටන් ගන්නවා. එතකොට පරියන්කේදීත් ඒ වගේ හොඳට කයත් එක්ක හොඳට යාළු වෙලා එයා පෙන්නන දේ බලන්න ආනපාන පේනවා ඒක බලන්න. පිම්බීම හැකිලෙන් පෙන්න දෙකට දෙකටම සමාන ලකුණු දෙන්න. මොකද දෙකම පෙන්නේ වර්තමාන මම දැන් මෙතනනේ. ওই දෙක අතරත් රණ්ඩුවක් හදාගන්න එක තමයි මේ විඥාණය කරලි වෙලා ඉතින් පශ්චාත්තාප වෙනවා. මේ සතිය පිහිටලා තියෙන්නේ. පිහිටලා තියෙන සතියෙත් අරකට වැඩිය මේක හොඳද කියලා දන්නෙත් නැහැ. මාරු වීමක් සිදු වෙන ගමන් ගෙවන කමට නෙමෙයි. නමුත් ඒ හරහා පශ්චාත්තාවයක් හදාගන්න තමයි පෘථග්ජන හිත හැම වෙලාවෙම හොයන්නේ. ඒ වෙනුවට කියන්නේ කොයි දෙක දෙකෙම සතිය තියෙනවා. කොණ්ඩේ තියෙන මනුස්සයා දෑතට බඳිනවා කියලා. ඕන විදිහට අනපන යනවා නම් ඒක පේන්න. පිම්බි මහැකිලින් පේනවනම් ඒක පේන්න අරින්න. ඒ දෙක අතර දෙක දෙකකට දාලා මේ හෙලෙත්තාඩුවර තමයි මේ මාන්නේ කියන චෛතසිකේ මනින්න හදනවා. ඒ වෙනුවට ගන්න දෙකම එකයි. දෙකේම තියෙන සතිය. එයා පෙන්වන එකක් බලාගෙන යන්න. එතකොට ටික වේලාවක් යනකොට ඔය පට බේරෙන්න පටන් අර ගන්නවා. ඒ පට බේරෙන විනෝට අවුල් කරන්න එපා. ඇතුළත ගැට පිටත ගැට දාන්න එපා. මේ දාහන ටිකට කියන්නේ චින්තාමේ ප්‍රශ්න කියලා. හිතලා ගන්න දේවල්. මේක හරි කියලා හිතාන සතුට සිතින් ඉදිරියට යන්න. එතකොට ඔක ඉබේම වෙන් වෙලා ගැට ලිහිලා යන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම භාවනා වැඩමුළුවට සහභාගී වන දෙවන අවස්ථාවයි මෙවර ලියන දෙවන කමඨහන් වார்த்தාවයි සක්මන් භාවනාව කරගෙන යාමේදී මෙවර පහත සඳහන් අත්දැකීම් හා වේදනා අත්විඳෙමි. 1. මුලදී දෙපා වල දැනුණ රස්ණය, දැවිලි ගතිය හා මස් පිඩු ලිහිල්වන ගතිය තවදුරටත් පැවති අතර සක්මන නොදැනීම වේගවත් විය. දෙපා ඉදිරියට ඇදෙනු මිස මම යන බවක් නොදැනුනි. දෙක දෙපයේ වලලු කර සිට ඇඟිලි දක්වා කොටස කකුලට අයිති බවක් නොදැනුනි. ඇඟිලි ගුලි වී වකුටුවන ආකාරයකුත් දැනුන අතර මෙය වම් පාදයේ වැඩි වශයෙන් දැනුනි. 3 ලනුපැදුරේ මායිම දක්වා ගමන් කර නතර වූ විට ඇඟ ගැහෙන ගතිය අත්විඳෙමි. 4 බොහෝ විට සක්මන් භාවනාවට යොදා ඇති පැයක කාලය සම්පූර්ණ වීමට පෙර පර්යංකයට යෑමේ අවශ්‍යතාවය ඇතිවිය. පර්යංකයේ හිඳගත් මොහොතේම හුස්ම රැල්ලට සිත යෙදවීමටත් ප්‍රථම කයේ ගැහෙන ස්වභාවයද මුහුණ මත හා හිසෙහි සතුන් විදින ස්වභාවයද අරමුණු වූ අතර එසැනින් සිත එක්තැන් වීය. තැඹිලි පාට බැලූනයක් හුලම් පුරවන විට ක්‍රමයෙන් ලාපැහැයක් ගන්නා විලස ආලෝකයක් විහිදී මා හිස් ස්ථානයක රැඳී සිටින ආකාරයක් දිස්විය. මේ ස්වභාවය ටික වේලාවකින් වෙනස් විය. නැවතත් හිසේ ගැහෙන ගතිය හා මුහුණේ මధుරවන් තියුණු ලෙස විදින ආකාරයක්ද දැනෙන්නට විය. ටික වේලාවක් එදෙස අපහසුවෙන් බලා සිටියෙමි. මෙම වේදනාද දෙයතෙහි ඇඟිලිකරු අතර කැපුම් වේදනා වැනි තද වේදනා හා දැවිලි ගතියද දින දෙක තුනක් අත්විඳිමින් සිටිමි. මෙම වේදනා සිරුරේ ධාතු ගුණ ලෙස සිතමින් විඳ දරා ගැනීමට උත්සාහ කළෙමි. මීට දින දෙකකට පමණ පෙර පර්යංකයේ සිටින විට වම්පස කන තුලින් උකු ද්‍රවයක් ගලාගෙන පහතට වැగిරෙන ස්වභාවයක් අද්දුටු අතර කුමක්දැයි අතගා බැලීමටද සිටි එසේ කලෙමි කිසිවක් නොතිබූ බැවින් එදෙස බලා සිටියෙමි ටික වේලාවකින් එය නතර වී දකුණුපස කන තුලින්ද වැగిරෙන අයුරු දෙසද බලා සිටියෙමි ගෞරවනීය ස්වාමින් වහන්ස මේ භාවනා කාලය තුල මා අත්විඳි තොරතුරු මාගේ භාවනාවට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් හා අනුශාසනා කරුණා පෙරදැරිව අපේක්ෂා කරමි. ඉදිරි භාවනා කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී නිදුක් නිරෝගී චිරජීවනයේද උතුම් නිවන් සුවයේද ප්‍රාර්ථනා කරමි. මේ හිතට පෙන්නලා දෙන්න ඕනේ නම් මොනවා හරි ඕන විදිහට පෙන්වන්න පුළුවන්. ඒ නිසා අපිට මේ දැනෙන, පේන දේවල්, තියෙන දේවල්ද, තියෙන දේවල් පේනවද කියන ප්‍රශ්නේ බරපතල වෙනවා සංඥාවට යනකොට. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියලානේ අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒත් භාවනා කරන පේන මොනක්වත් නැති දෙයක් මවලා පේනවා. අත ගාලා බැලුවත් නැහැ. රැස් දිගවා ගත්තාම හුත්තටම තියෙනා වගේ පේනවා. ඉතින් මේක හරහා යනකොට තමයි අපි මේ දේවල් වල තියෙන චපලකම, ෂටගතිය, මායාවී ගතිය තේරෙන. Taman අත්දැක්කත් වෙන එකක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක බොහෝ වාරයක් පෙන්වන්න ලෑස්ති වෙලා යන්න භාවනා කරන්න ගියාම විකෘති ඇති වෙන ඒවට විපල්ලාස කියලා කියනවා. ඒ විපල්ලාස වලට හේතුව අපි ජීවත් වෙන්නේ සංඥා විපල්ලාස වල නිසා. නිත්‍ය සංඥා ජීවත් වෙන එකනට මේ අනිත්‍ය වෙන්නේ විකෘතියක් විදියට. සුඛ සංඥා ජීවත් වෙන එකනට දුක පේන්නේ Tamanට කරන නින්දාවක් විදියට. සුභ සංඥාවේ ජීවත් වෙන එකට අසුභේ පේන්නේ පෙර කළ අකුසල කර්මයක් වගේ. අත්ත් සංඥාවේ ජීවත් වෙනට අනාත්මේ පේනකොට වහකෑව වගේ. ඒ නිසා මේ සත්‍ය දකින්න ඉස්සලා පොඩි වමනේ යෑමක්, බඩ විරේක වීමක්, බඩේලී යෑමක් සිදු වෙනවා. ඉතින් ඒකට පුරුදු වෙලා යන්න මේ හොඳ පෙරමග ලකුණු ටිකක් තියෙන්නේ. ඒ බය නැතුව ගිය ගමන තවත් ඉදිරියට මීටත් වඩා විප්‍රියාසෙ වෙයි. සද්ධාව ඒ වෙලාවට ආයුධයක් වගේ පාවිච්චි කරමින් ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පළමුව මා පద్මාසනයේ වාඩි වී ඉහළ කය ඍජුව තබා ගතිමි. ඉන්පසු දෙයස් මෘදුව වසාගෙන සිහිය පිහිටුවා ගතිමි. මුලදී තරමක ආයාසයෙන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ නියැලුනිමි. එය ක්‍රමයෙන් ස්වභාවිකව ඉටුවිය. නාස්පුඩුව සිසිල් කරමින් ආශ්වාසයේ වම් පුඩුවෙන් ඇතුල් වී නැවත එම පුඩුවෙන්ම පිටවන බවක් දැනුනි. ප්‍රශ්වාසයේද වම් පුඩුවෙන් ක්‍රියාත්මක වන බව දැනුනි. නමුත් එය තරමක උණුසුමක් ගෙන දුනි. තව දුරටත් විමසිලිමත්ව බැලීමේදී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ නාස්පුඩු දෙක තුලින්ම ක්‍රියාත්මක වන බව දැනුනි. ආශ්වාසයේ දීර්ඝ වූ අතර ප්‍රශ්වාසයේ කෙටි බව අවබෝධ විය. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ එක දිගට වාර 10ක් පමණ නිරීක්ෂණය කළෙමි. තව දුරටත් කිරීමට නොහැකි වූයේ හදිසියේම වාගේ අතීත සිදුවීම් හා අනාගත සැලසුම් මතකයට පිවිසීම නිසාය. එම සිදුවීම් ප්‍රබලව ක්‍රියාත්මක වීම නිසා මා එයින් බැහැරව බැහැරවීම සඳහා සිතනවා සිතනවා සිතනවා යනුවෙන් මානසිකාර්යය පවත්වා මූල කර්මස්ථානයට ගොස් නැවත ආස්වාසේ හා ප්‍රස්වාසේ ස්වභාවය නිරීක්ෂණය කළෙමි. හුස්ම වදින ස්ථානය සොයා ගැනීමට උත්සාහ කළෙමි. ටික වේලාවකදී ශරීරයේ සමබරතාවය ගිලිහි ගොස් කොන්ද නැවි වේදනාවක් ඉස්මතු විය. එවිට වේදනා වේදනා යනුවෙන් මෙනෙහි කර සිත මුල් කර්මස්ථානයට රැගෙන ගොස් ශරීරයේ සමබරතාවයේද රැකගෙන උක්ත ක්‍රියාවලියේ යෙදුණෙමි. නමුත් කඩින් කඩ ඇති වූ උක්ත බාධා කිරීම මැද්දේ ආශ්වාස ප්‍රශ්වාස භාවනාවේ ප්‍රගතියක් ඇති කර ගැනීමට උත්සාහ කළෙමි. දින දෙකක් මේ ආකාරයට සිදු වුවත් තෙවන දිනයේ ආයාසෙහි ප්‍රතිඵලදායක විය. සැලකිව යුතු වේලාවක් මනස නිරවුල්ව තබා ගැනීමට හැකියාව ලැබුණි. දැන් දැන් මතුවන බාධා ඉක්මනින් අඩු කර ආනාපානයට සමීප විය හැකිය. එනමුත් නොදැනීම සිරුරේ සමබරතාවයේ බිඳ වැටෙන නිසා කොන්දේ කැක්කුම ඇතිවේ. සක්මන් භාවනාව ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් වැලිතලාව මත සක්මන් භාවනාව ආරම්භ කරන ලදී. මුලින්ම වම දකුණ ආකාරයට සිතින් සංඥා ලබා දෙමින් සිත පාදස්ථානයේ රඳවා ගතිමි. යටිපතුල පොළවේ ගැටෙන ආකාරය නිරීක්ෂණය කරන ලදී. යටිපතුලට මෘදු හා සිසිලසක් දැනුනි. පතුලේ මුලැමැද අග පොළවේ ගැටෙන ආකාරය දැනුනි. වින්දෙමි. මෙසේ පියවර 40ක් පමණ නොකඩවා නිරීක්ෂණය කිරීමට හැකිවිය. මෙහිදීද අතීත සිදුවීම් හා අනාගත සැලසුම් සිහියට ආවේය. එවිටම සිතනවා සිතනවා යයි මෙනෙහි කර බාධා ඉවත් කර ගතිමි. නැවත පියවර තැබීම කලිමි. මෙහිදී සිරුර ඍජුවම තබා ගැනීමට ඇති හැකියාව නිසා ශාරීරික වේදනා අවම විය. මෙසේ ක්‍රමානුකූලව පාදයේ තබන විට වලලු කර දන හිස හා ශරීරයේ ඉහළටද සැහැල්ලු ක්‍රියාකාරීත්වයක් දැනුණ අතර බාධාවක් නොවිය. එබැවින් මා වැඩි කාලයක් සක්මන් භාවනාව සඳහා ඊටා කැමැත්තෙන් යෙදෙන ලදී. දෙවන දිනයේදී බාධා එල්ලවීම අඩු වූ අතර සක්මන් භාවනාව යහපත් විය. යටිපතුල මෙන්ම වලලු කර දන හිස හා ශරීරයද ශක්තිමත්ව ක්‍රියාකාරී තත්වයට පත්වේ. දැන් දැන් කෙටි කාලයකදී මා ඉබේම සක්මන් කරන ස්වභාවයකට පත්වේ. පාද තැබීම තරමක වේගයක් ගන්නා බවත් සිත හිස්ව පවතින බවත් ශරීරයට සැහැල්ලුවක්ද දැනේ. සමහර විට විසිවන ආකාරයක් දැනේ. එසේ නමුත් ඉඳ හිට බාධාකාරී සිතුවිලි පහළවන අවස්ථාද ඇත. එවිට ශරීරයේ හිරිවැටෙන ගතියක්ද දැනේ. ඒ වගේම එම බාධා ඉක්මනින් ඉවත් කර නැවත ස්වභාවික පාද චලනයට පිවිසීමට හැකියාව ඇත. ගරු ස්වාමින් වහන්ස මින් ඉදිරියට අනුගමනය කළ යුතු ආකාරය පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම සත්කාර්ය ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔය විස්තර ලියන වැඩි ඔහොම කෙටියෙන් ඕක ලියන්න පුළුවන්. කෙසේ නමුත් ඒ අත්දැකීම් අධිකම තියෙන ওই ටිකම තමයි කරන්න තියෙන්නේ. නැවත නැවත කරන්න. එතකොට අත්දැකීමත් ඍජු වෙයි, වාර්තාකරණයත් ඍජු වෙයි. ක්‍රමේ හරි කලපුරුද්දම අධිකමයි තියෙන්නේ. දිගට ওই විදිහටම කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මා මීට පෙර නිස්සරණ වන ආරණ්‍යේ හා සුබෝධාරාම විහාරස්ථානයේ පැවැත් වූ භාවනා වැඩමුළු වලට සහභාගී වූෙක් වෙමි. පෙරදී මගේ සිත මූල කර්මස්ථානයේ පිහිටුවා ඒකාග්‍රතාවයට පැමිණ ෂේම භූමියක් කරා පැමිණීමට ඊතා සුළු කාලයකින් හැකිවිය. නිදහස් හිස් අවකාශයේ සිතාගත් කාලයක් සිත රඳවා තබා ගැනීමට පත්වී සිටියෙමි. එහෙත් සුපුරුදු භාවනාවට යොදාගත් පාන්දර කාලයේ වෙනදා ශාස්ත්‍රීය කටයුත්තකට නොදැනුවත්වම යෙදුණි. භාවනාව නිතිපතා සිදු නොවුනි අතපසු විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනයේ 157 වෙනි වැඩමුළුවට සහභාගී වන මගේ පසුගිය දිනවල භාවනා විස්තර මෙසේ සඳහන් කරමි. පළමු දිනය සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ සිත යොමා සක්මන් කළෙමි. වාර 25ක් 30ක් පමණ දෙපයේ වෙනස් වීම නිරීක්ෂණය කළෙමි. සිත පිටව යයි. මෙනෙහි කළෙමි. සවස් වන විට මෙය වාර 7ක් 8ක් දක්වා අඩුවිය. විභාග කළෙමි. දැඩි ශබ්දයක් බව දැනගතිමි. ආපසු පැමිණීම ඉබේම සිදු දෙයක් ලෙස වැටහුණි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ සිත නාසිකාග්‍රේ ස්පර්ශ වීම නිරීක්ෂණය කළෙමි. වාර 10ක් 15ක් පමණ කිහිපයක් යන විට සිත පිටව යයි. පිටව ගිය බව නිරීක්ෂණය කළෙමි. නැවත පැමිණේ. විභාග කළෙමි ලොකු ශබ්දයක් බවත් නැවත පැමිණීම සුළු ශබ්දයක් බවත් වැටහුණි. මම දැන් මෙතන යන සිතුවිල්ල නැවත නැවත ඇති කර ගැනීම උත්සාහයකින් තොරව සිදුවිය. දිනය පුරාම පැවතුණි. දෙවන දිනය පර්යං විස්තර එච්චර අහන්න වෙලාවක් නැහැ. දෙන්න මෙයාට කොයි දිනයකද දැනගන්න ඕන කියලා හතර පහේ විතර අන්තිම දවසේම ලියන්න ගත්තොත් අපිට යන්න හම්බෙන්නේ නැහැ ගෙවල් වලට. ඒ නිසා Taman හිතන හොඳම පරියන්කේ ලියන්න. ඒ වෙනුවට දිගට ලියනවා කියවන්න ගත්තාම කියවන මනුස්සයරත් තමයි මගේ කන් දෙකටත් නිකන් අමාරු. දැන් බෑක් විතර අහගෙන ඉඳලා තියෙන කට්ටියට සෑහෙන නිින්ද ඉන්නේ. ඉතින් අවදි වෙන චූර්ණ වෙන සින්දුවක් කියන්න ඕන මේලාට. ඕක කියවන්න බෑ නිසා එයාට දීලා අහන්න මේකෙන් කොයි එකද නඩුවට ගන්න ඕනේ කෝකද නඩුව කියලා. අහගෙන ඉනකොට උසාවියට තේරෙන්නේ නැතුව යනවා කොයි එකද කතා කරන්න ඕනේ කියලා. තව කීයක් තියෙනවද? එන්නේ. ඒ නිසා ඒක එයාට දීලා අනිත් දවසේ අහගන්න මේ දවස් 4 විස්තර එකතරේ විස්තර කරන්න යන්න එපා. කමඨාන් සුදු කිරීමේ ඔක්කො උපදේශයක් තමයි මෙතෙක් කරපු භාවනාවේ හොඳටම දැනිච්ච සක්මන හොඳට වැඩිච්ච සක්පරියන්කයි කියනවනම් ඒකේ හොඳට හපැති කඩක් පේනවා. ඒ දීර්ඝ ඉතිහාසය කරන්න අමාරු. කරන්න ගියාම මොකටද අහගෙන ඉන්න මුල් ටික මතක තියෙනවා අන්තිම වෙනකොට. ඒ නිසා අපි ඊගා දාසේ ඉස්ලාම ගන්නවා මේ ප්‍රශ්න. හොඳයි අපි සක්මන් සඳහා වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට විනාඩි 10ක 15 10ක විතර වගේ පමාවක් තියෙනවා. අපිට තියෙන විනාඩි 55කට කිට්ටු කාලයක් සක්වන්න. ඉතින් අපි තුනට නැවත රැස් වෙනවා. පරියංක භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලින් මාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.